හිංගිලාල උඹලා වනසෙයෝය සිටිනා තැනට බවබෝ සම්පත් පෝය අපේ පුරට අකලට අනවින බෝය

බනබෝය අසනා බනබෝය රකිනා කෙනෙක් ගම් හතකත් නැතිසේය ඩිංගිරාලගේ කැලයත වනනේ ඒත් කුමට මේ අවනතු නැතුවාය සිංගිලාල උඹ තාමත් දඬු මැස්සේ අනන්තරේ වනසිව්පාවුන් ඔස්සේ අකල් විනාසෙට වහිනා මහා වැස්සේ අපිරාලලා හබයක හැම පෑතිස්සේ ඩිංගිලාල උඹලා වනදෙයෝය සිටිනා තැනට බවබෝ සම්පත්කෝය අපේ පුරට අකලට අනවින බෝය හමා ඇදෙන නොමිනිස් හම හන්දාය